දීපාවලියේ අවුරුදු විවාහයෙන් පස්සේ ඉන්න අවුරුදු ආස්ත පස්සේ නැවත මේ ජයග්‍රහණය ආලාවේදී සුදුසු පරිදි පුරුදා මේ පාඩකගේ අපි අමෝයා අමෝයා කියන්නේ තමන් දෙන්නේ කතා කරන්නේ දෙවි කරන්නේ හොයන්නේ අපි ලොකු සතුටක් ලබන කාලය අවුරුදුනා. තමන් දෙයක් දෙවි කියන්න පුළුවන්. සම්පතින් ඉන්න කාලයක්. අවුරුදු දෙකේ අවුරුදු දෙකේ කිසි කාලයක් බලාගෙන අලුත් දැනුම්න්නේ. ආචුලන් කියලා නෑ දෑ වෙනවා බලන්න. ඒ ඒ ඇස්තු බලන්න යනවා. දැනෙන හම්බ වෙනවා. අභිඥාපත් කරන්න ලැබෙනවා. දැන් ප්‍රොබ්ලම් හන්න හම්බ වෙනවා. අවුරුදු කවදාවත් නැදක්. එකම මේසේ එක වෙලාවක තාත්තා අම්මා හැම දෙනාම අඬලා දෙල්ලක් කරන්න හම්බ වෙනවා. කාරේ ගෝලකන් හම්බ වෙනවා. මේ කාරණා නිසා අපි බලාගෙන ගිය අවුරුදු දෙකක් තිබුණා. ඒ විදිහට දැකලා දැනුත් දැනුත් වැඩි ආයෙත් මේ අවුරුද්ද පිළිබඳව කියනවා. ඉඳලාදී ජීවන් ආකල්පයක් බලාපොරොත්තුවක් අවුලක් විදියට රටක් විදියට සංස්කෘතියක් විදියට එහි ඉතිහාස ආස්වාදනීය ඒ වගේම ප්‍රයෝජනවත් ප්‍රතිඵල නිසා ඒ සතුට බුද්ධි විඳලා දැන් ආපහු සාමාන්‍ය ජීවිතයට අපි අනුවර්තනය වෙලා ඉන්නේ. ආපහු පාරේ වාහන පීඩා. ආපහු නැතත් නැති බයවින් වෙලාවේ අන ඉඳගෙන වෙලාවට අනුභව කරන සාමාන්‍ය ජීවිත රටාවට බලන්න මේ පෞද්ගලික සතියේ ඒකේ එක පැත්තකින් මේ කකුස නිකාමය කොහොමද කලබලයක් කියලා. මේ කාර්යක ඇවිදින සත්‍යයයි. අන්න දැන් අස්සේ විශ්වාසයෙන් කියන්නේ දැන් අවුරුදු. ඒ අපේ මොන දෙකම පිළිගන්න තිබ්බ අවුරුදු අවුරුදු අවුරුදු අපි ලොකු අපේ කියන්නේ නැත්නම් වෙන ලොකු ප්‍රශ්නයක් තිබුණ නැත්නම් අපි හැම දෙනාගේම පිළිලා තියෙනට ඇති අවුරුද්ද අලුත් අවුරුද්ද පිළිබඳව සංකල්පය සාස්ත්‍රාණයේ සැලකුම්බය ඒ සඳහා අපි හම්බ කරන්නේ නැති වැඩියෙන් හම්බ කරන්නේ නැති වැඩියෙන් දේවල් කරන්නේ නැති වැඩියෙන් කාර්යයක් කරන්නේ නැති දේවල් චින්ත ගන්න නැති අලුත් ඇඳුම් අඳින්නේ නැති අපි විවේක ගන්න නැති හදන්න කැටි වැඩි වර්ග විවේක ගන්න නැති දිහා දැන් බලනකොට විද්‍යාලයෙන් ආස්වාදයක් ලැබල ඒ සංස්කෘතික අංගවලින් විද්‍යාන් ප්‍රයෝජනයක් ලැබල දැන් කලබලයෙන් පස්සේ දැන් අපේ ජීවිතේ පස්සේ දැන් මොකද වෙන්නේ මේ අලුත් අවස්ථාවේ දිනු ආකාරයෙන් ඒ ජීවන කලබලයේ ඒ ජීවන විවේකයේ යෝගයේ උනන්දුව ගැන මොකද දැනෙන්නේ? ඒවා දිහා බලනකොට ආසම නැරිලා දැනුත් වෙනවාද හිතට ලොකු උද්‍යෝගයක්. දැන් එනවාද හිතට ලොකු උනන්දුවක්. ඒ කවුමේ විදිහ ගැන. අනිත්ේ ලොකු හැරෙන්නක් ඇති වෙනවාද දැන්? ආපහු මතක් වෙනවා. සමහර විට සුළු සුළු සතුටක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ තවත් එක් සිද්ධියක් පමණක්ම බවට පත් වෙලා ඉවරයි. තවත් එක් විදුලීමක් පමණක්ම බවට සිහිදු කරලා ඉවරයි අපි මේක. දැන් අපේ හිතේ නෑ ඒ කලබලය. දැන් මේ දෙහිල්ල නෑ. නිකන් මේ මතක් කරන්න පුළුවන් අවුරුද්ද දෙන්නනේ කිසි. හවල් හවල් අමුතු ආවනේ කිසි. මේ නෑදෑක ගමන් ධානයේ ඉන්න පරිස්සමයන් අලුත් ආයම් කරලා දිනුවා. පාපුරා දකින්නකොට සිටේ ඇතුල් මේ ආස්වාදනීය මැදීම දැන් සතියකට පස්සේ අද අද දැනෙනවා. අද මේ දිස්සි දිහා බලනකොට අද මේ ඔබ ගැන දෙවිද දිහා බලනකොට අද වෙනවා මේ ආස්වාදනය. මේකෙන් කරන වෙලා ආපහු ආපහු බලන්න දෙන්නේ නැති මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අනුස්සවන්තට විතර වෙන දෙයක්ද? දැන් මේ කාරණේ අපිට භවනාන කූලව මෙනෙහි කළොත් භවනාවට අපි දැනගොත් මේ අත්දැකීම මේ සිදුවීම මේ ධර්මතාවය අන්න යම් යම් ධර්මතා අපිට මධ්‍යස්ත වෙලා ගන්න පුළුවන්. අප වරින් වර වරින් වර කතා කරලා තියෙනවා අප සාකච්ඡා කොට තිබෙනවා මේ අවදීන් ඉන්න ඇහැ රැගෙන ඉන්න කෙනාව තේරුම් ගන්නට විචාරගෙන ඉන්න කෙනා දිහා බලන එකට වටිනවා වල ඇහැරගෙන ඉන්න කෙනා ඒ අවදියෙන් ඉන්නකොට කරන කියන දේවල් තුලින් නොපෙනෙන නොදකින දේවල් දකින්නට පුළුවන් එයා නිදාගෙන ඉන්නකොට ඇත්තටම නෙමෙයි දෙක පාට ප්‍රශ්නයක් තියෙනවා නිදාගෙන ඉන්නකොට මොනවද මොනවද දේරුම් කරන්නේ නිදාගෙන ඉන්නේ ඒ මනෝ විද්‍යාවේ මනෝ විද්‍යාව පිළිබඳ බොහෝ දෙනෙක් සුළුකන්තුවා කියනවා පොතපත කියවලම අදාළනවා ඉගෙන ගන්න වෙනවා උගන්වන්නට වෙනවා අත්තරවල ඉතිපල වෙනවා ඉතින් ඔය මනෝ විද්‍යාව කියන්නේ බටහිර මනෝ විද්‍යාවේ කියන කාරණයක් තමයි පිළිද පිළිද තුලින් කුසලයෙන් වඳුනගන්න පුළුවන්. තමන්ටව තමන් වඳුනගන්න පුළුවන් ඉන්න කුලි. ඒ නිසා දකින්න දීන මොනවද කියන එක සමහර විට මනෝචිත්තක වේවි අහනවා. උපදේශනේ යහනවා. සමහර විට ඒ නැත්නම් ඒ අවදියෙන් ඉන්නකොට එයා කරන කියන හිතන දේවල් ටික විතරයි කියන්න ගන්නවා. හැබැයි ඒ ටික විතරක් නෙමෙයි සම්පූර්ණ සත්‍යයේ පූර්ණ සත්‍යයේ. හැබැයි එයා කියන්න ගන්නේ එච්චරයි. ඒ සංඥාවක මනස ඒ අවදියෙන් සිටින කතා කරන විට නොදන්නා දේවල් අර අවිඥානික මනසට සිහින දකින මනස කියනවා. නින්න තුලින් කියනවා දේවල්. ඒක තමයි ඇත්ත. ඔය හැම දීනේකම ඇත්තක් කියනවා. අපි ඒවා දීන කියලා කිව්වට ඒක ඇත්තක් කියනවා. අප පිළිබඳ ඇත්තක් කියනවා. මේ අනාගතය නෙමෙයි. ඊනේකින් අනාගතය කොහෙට වඩා වැඩිය හොඳයි වර්තමානයේ දකින්න උදව් කරගන්න. ඒ නිසා මේ භාවනාවේදී නැතිනම් අවබෝධය කරා යන ගමනේදී අපට හැම දෙයක්ම උදව් කරගන්න වෙනවා. හැම දෙයක් සිහිනකවා මේ ජීනවත් ඉතුරු කරන්නේ භවනා කරනකොට ඒ තරම් අපරයන් දෙරගා දීලා ගන්නවා බලනවා මොකක්ද මේකෙන් මම ඉගෙන ගන්න කියලා යන බාහිර දේවල් ඒ පිළිබඳ මනෝවිද්‍යාවේදී ගැඹුරින් සඳහන් කරනවා. ඒ පැත්තට යන්නේ නැතුව ටිකක් භවනාව පැත්තෙන් බැලුවොත් එක කාරණයක් තමයි මේ දැන් අපි දීනයක් දැක්කත් අපිට අපිට දුරු බීනයක් මතක් කරගත්තොත් මතක් කරගන්න පුළුවන් නිලවැය දැක්කීමයක්, පෙරේත දැක්කීමයක් බීන බොහෝමකට අවශ්‍ය වෙනවා. ඒක තමයි ප්‍රභාවය. සමහර විට උදේට වටකයි බීනයක් දැක්කා කියලා හැබැයි මොකද්ද දැක්කේ කියලා බලන්න බැහැ. අලාතරකින් කියන මනස දෙන්නේ. ඕම ආවේග ඇති වුණ බීනයක් තුළ ඒ බීන මතක තියෙනවා. ඒකම බය වුණා. හොඳටම තරහාව සුද්ධ වීම මේ වගේ ලොකු ප්‍රබල කියන මතක තියෙනවා ප්‍රබල ආවේග ඇති කරන කියන මතක තියෙනවා හරිද සාමාන්‍ය ජීවිතයේ වගේ දැන් සාමාන්‍ය ජීවිතේත් අපිට දේවල් මතක තියෙන්නේ වැඩිපුර ආවේග ආවෝ එහෙම නැතුව අපි අර දැන් පොතේ ගන්න කොල් කියලා ගන්නවාද අපිට මතක නැහැ හැබැයි ඒකත් ලස්සනට කපලා මල් පිටිලා මල් පිටිලා තියෙනවා නම් ඒක දුරනවා ඒ වගේ තමයි හිිනක් කොහොමද හරි දැන් හිිනයක් දකින්න එක ඒ අපිට මතක් කරගන්න පුළුවන් නම් හිිනය හිිනයේ විදිහ හරියන්නේ ඉස්සරවෙන්නේ බලන්නේ හිිනය හිිනයක් කියන එක අපි දන්නේ නැහැ ඒ බීජයක් බව අපි හිතන්නේ නැහැ. ඒ සම්පූර්ණ සත්‍යයයි. ඇත්තටම ණයෙක් ඉන්නවා ඒ පොරු ණයෙක් කියලා හිතනවද? මනක් කලින්ක ණයෙක් කියලා හිතනවද? මනෝ විඥානකූලව මෙතන ඇත්තක් නැහැ කියලා අපිට පේනවද? මෙතන තියෙන්නේ උපවිඥානයේ නැත්නම් අවිඥානීය ක්‍රියාකාරීත්වයක් කියලා හිතනවද? නෑ එතනවත් නෑ. හැබැයි එතන හැබැයි ඇත්තටම ඇත්තටම ඉන්නවා කවුරු හරි ළඟ තමන්ට වෙලි කියන්න දෙන්නේ නැන්ද කෙනෙක් ඉන්නවා බලාගෙන. අත්යෙන් කන්න. ඒක මොකටදවත් පිටින් නැහැ නේද? ගුරුවන් මේ වෙලාවේ අපි ගැඹුරින්ම ජීවිතය අත්දකිනවා. ගැඹුරින්ම ජීවිතය අත්දකිනවා. ඒ බය අත්දකිනවා. ඒ මහන්සිය අත්දකිනවා. ඒ විලාවේ බැලුවොත් කරද සම්දනයේ ඇත්තටම කෙනෙක් විදිහේ හරිද පස්සෙන් පාන්නනකොට ඒ පැවිදි ස්පන්දනයේ වේගයේ කොච්චර වැඩිනවද ඊට සමාන නැත්නම් ඒ ආසන්නයේ තර දීනේ බය වෙන කෙනෙකුගේ ස්පන්දනයේදී උත්පදේකලක් වෙනවා. තමයි කොච්චර දුරට දීනේ ඇත්තක් කියලා ප්‍රතිවස්තුව දන්නේ මේක බොරුවක් කියලා එයාටත් ඒක ඇත්තක් කියලා. වෙනහල දන්නේ මේක බොරුවක් කියලා එයාටත් මේක ඇත්තක් කියලා. මේක මේ උපවිඥානයේ පොඩට නිකම් පැත්තක ඡායාවක් නෙමෙයි හිමියක් කියන්නේ සමස්තයක් විදිහට සමස්තයක් විදිහට දිශායි ගතයි දෙකම එකතු වෙලා අත්දකින්න ගැඹුරු අධ්‍යයනයක් සම්පූර්ණයක් කියන්නේ. ඒ තාම ගැඹුරු අධ්‍යයනයක් ගැඹුරු කියන්නේ දිශායි ගතයි දෙන්නම එකතු වෙලා මේ පරිදීමක් ගැඹුරු අධ්‍යයනයක්. ඉතින් අපි බලවෙන්නේ අපදුරට තරහගෙන ඉන්න බැරි වුණාම ශරීරයට හිතට නෙමෙයි ශරීරයට මේ කම්පණය හදවතට කවුරුටවත් බෑ දැන් මේ කම්පණය තරහගෙන ඉන්න එපමණ වේගයෙන් ගෙහෙන්න. එනාගොල්ලන්ට බෑ කවුරුටවත් මේ හිතේ තවරු බය වැඩි වුණොත් මොනවා වෙයිද නැත්නම් එච්චර වේගයෙන් හුස්ම ගන්න බෑ. ඒක මොකද වෙන්නේ? අන්හාසිකව හැදෙන්නේ. ශරීරයේ විදිහින් මනසට කියලා දැන් හැදෙන්නේ. හිත නෙමෙයි කියන්නේ ශරීරය. ශරීරයයි මනසට කියන්නේ ගැටෙන විදියක්, ගැටෙන විදිහට ඒ සම්පණයට ඒ ඔක්කොම නිසා අපි දැන් හැදෙන්නේ. දැනගන්න සම්ප්‍රදානක් යනවා තේරෙන්නේ මොකද උනේ හැරිමත් අපි බයයි හැරිමත් අපි බලන කොසෙන්ද මේ කලදයා ඉන්නේ කවුද මේ කීයක් කරන් ඉන්නේ බලනවා ඔන්න අත්යෙන් අත්යෙන් නිද්දේ නිද්දේ යනකොට අන්න අපිට තේරෙනවා මම නිදාගෙන හිටියේ මම ජීවිතයක් දැක්කේ මේ අර්ධුනේ වුනේ අපි සමහර විට දාල බලනවනේ ඒ අවක් මරිනම් මේක බාහිර වශයෙන් මුතු කිරීම ඕන වෙනවා අපිට මේක හිණයක් මම නිදාගෙන හිටියේ කියලා ඉතින් අපි අතෝෂයට ගහලා බලනවා උත්තර නැවතිලත් බලන්න. දැන් පොකු දීන එක විදිය සාර්ථකයේ අපි ටෝච් එක ගහලා හැදලා කාමරේ බලන කොහෙද ඉන්නේ කියලා. අර කොහොමද හරි ඒ ඔක්කොගෙම පස්සේ වුණ අපිට ටික ටික තේරෙනවා මෙතන කරපත් නෑ කියන. මේක දීනයක් කියන එක තේරෙනවා. ඉතින් එහෙම තේරෙලා ඒ ඒ ඒ වැටීමෙන් ඉන්නේ මොකද වෙන්නේ? අන්න පපුව ගැන කායේ ප්‍රසූති තත්ත්වයට පත් වෙනවා. හුස්ම ගන්න ආශාවක් අවු සම්පූර්ණ වෙනවා බය අඩු වෙනවා ගාඩිය දාන දුදාමෝ නැති වෙලා යනවා කලබලේ නැති වෙලා ආමවස්ස නිදා ගන්න පුළුවන් ඒක දීනේ දීනේ දීනයක් කියන්නේ ඒක ඉතින් නැති කරන කරගෙන කරේ අර අර බලපෑම ගහ අර නැති වෙන්නේ නැහැ හැබැයි අඩු වෙනවා බලපෑම හැබැයි දීනේ දකින්න වෙලාවේ ඔය පිට එකක්වත් අපිට තේරුනේ නැහැ. දීනේ දකින්න වෙලාවේ ඒ කාරණා එකක්වත් අපිට සිහිපත් වෙන්නේ නැහැ. ඇඟත් රැවටුණා, හිතත් රැවටුණා. අපේ මේ මෙච්චර බර මෙච්චර උසහත මේ ශරීරයක් රැවටුණා කියන්නේ මෙච්චර දැනුමක් තියෙන මෙච්චර අධ්‍යාපනයක් ලැබලා තියෙන මෙච්චර සමාජ පිළිගැනීමක් තියෙන මෙපමණ විශේෂාකාරයක් ගන්න ඒකේ අපි මනසයි බුද්ධියයි මොලේ ඔක්කොම රැවටෙනා මේ කියන්නේ. ඒ කියන්නේ ඇත්තක් කියලා හරියේ හැම සැයයක්ම කිතුවා බාරගත්තා සමස්ත විතම උපවිඥානීය විඥානයයි අවිඥානයයි මේ හැම එකක්ම කිතුවා මේක ඇත්තක් කියලා. දැන් ඔය විදිහට දුටු සීනයක් ආපහු මතක් කරනකොට බලන්න දැන් මේ විදිහට අපි බයලොජි සීනයක් කියන්නේ නැත්නම් බලමු තරහින්ද කවුරු හරි ලොකු ආරවුලක් හදාගත්ත සීනයක් කියලා හිතක් මේ සීනේ ආපහු මතක් කරනකොට ඊරෑ දැක්ක සීනයක් සතිය දැක්ක සීනයක් සිය වාර්ත දැක්ක සීනයක් ආපහු මතක් කරනකොට බලන්නේ ඒ ඉතර බලපෑමක් අපේ මනසට දෙන්න කරන්නේ. අර ජීවිතයේ දකින්න වෙලාවට උත්තරම් බලපෑමක් කොහොමවත් වෙන්නේ නැහැ. මේක මතක් කරනවා විතරයි. මතක් කරගන්නත් අමාරුයි. අපි දැන hina යනවා අයියෝ මේක තමයි බයෝ මේක තමයි තරහගන්නේ. ඔය වගේ නැගීමක් එන්නත් අර අවුරුද්ද ගැන ආපහු ඉන්නකොට ඒ අවුරුද්දේ ඉච්ච කවදලේ ගැන ආපහු ඉන්නකොට මේකට තමයි ඉස්සර ගැඹුරු කියන මේකද අපි ඔක්කොම එදලා ඉස්සර ගැඹුරු ඒකයි අපි කිච්ච කලබලේ නිදීනේ අපේ නම් කිසිවිලම් අවුල් කරවු ඒව වටිනවා ප්‍රයෝජනවා එතන අපි ඒක නිසා බලන්න හදන්නේ ඒ ප්‍රයෝජනවත් වෙන්නේ කියන කෝණය නෙමෙයි භාවනාව දැක්කම අපි දැන් තේරුම් ගන්න හදන්නේ අපේ ජීවිතය අපේ සමාජයට අන්න එතනදී දැන් මතක් කරනකොට ඒ කිසි හැකියාවක් වෙන්නේ නැහැ. ඒ කලබල වෙන්නේ නැහැ. පොල් ගාන දුවන්න හිතෙන්නේ නැහැ. සමහරට දකින්න ඔය ඇඳුම් විලාසිතා විසින සාප්පු ඉස්සරහා සාප්පු අරින්න කලින් පොළේ හිටින්නේ. දැන් දැන් හිතනකොට මොකක්ද ඒ කියන්නේ? දැන් කල්පනා කරලා බලන්න. දැන් හිතනවා මේ සාප්පු අරින්න කලින් හිතන්නේ සාප්පු අරින්න කලින් උදේ පාන්දරදී දැන් මේක විහිළුවා. දැන් කවුරු හරි ගන්න කිව්ව සාප්පුවක් විතරයි කායික කලින් ඇඳුමක් ගන්න ඒක විහිළුවා. පිටා වෙනවා. අපිට නම් කවදාවත් දැන් කරන්න දෙන්නේ. හැබැයි ඒක අවුරුදු 7කට කලින් අපි දිවවල ප්‍රශ්නයක් තියෙනවා. කිසිම විදියකට බැහැ කිසිත් අපි මේ දේවල් කළා ආකාර කරලා හැබැයි දැන් සම්පූර්ණයෙන් අපිට ඒවා පිළිබඳව ඇති වෙන්නේ කිසියම් දුරවස්ත නැතිවීමක්. හරියට තීනයක් මතක් කරනවා වගේ තීනයක් මතක් කරනකොට ඇති වෙන්නේ දුරවස්ත නැතිවීම. දැන් මේ මතුවෙන එක් ධර්මතාවයක් තමයි මේ අතීතය කියන්නේ අපට දුන්නු තීනයක් වගේ දෙයක්. අතීතය යනෝ අප ගැඹුරින්ම දිනු හිණයක් වගේ ගැඹුරින්ම දැක්කේ හිණයක් මතක් කරනකොට ඇති වෙන හැඟීමේ ඔය අතීත සිදුවීම් ගැන මතක් කරනකොට ඇති වෙන හැඟීමේ ලොකු වෙනසක් මේ දෙකෙන්ම බලපෑමක් වෙන්න පුළුවන් අවුරුද්ද ගැන හිතනකොට කවුරුත් වෙන්න පුළුවන් ප්‍රාදේශීය වේදන් කරේ කියලා දුකක් වෙන්න පුළුවන් ඒ හැඟීමෙන් පුළුවන්. ඒ වගේම හිතක් ආපහු මතක් කරනකොට දැනුත් දෙන්න පුළුවන් බයක්. කිසි බයක්. නමුත් අර ඒ මොහොතේ තිබිච්ච ඒ විවේකකාරී තත්වය දැන් නැති වෙන්නේ මේ ගැන ටිකක් භවනා කරනකොට කරන කෙනෙකුට කලින් තේරෙන්නට පුළුවන් මේ අතීතය කියන්නේ අපිට කිසිම දෙයක්. ඒ වෙලාවට අපිට ඒක තේරුනේ නෑ. ඒ වෙලාවට අපි ඒක වටහා ගත්තේ නෑ. ඒ වෙලාවට කිසිම විදිහකට බැරෑරුම් සත්‍යයක් ආරෝපණය කරන්නේ නෑ. හැබැයි දැන් අස්සේ ඒ දීනේ දීනයක් වුණාට පස්සේ අනාගතයට ගියාට පස්සේ නැත්නම් ඒ අතීතයේ කොටසක් බවට පත් වුණාට පස්සේ දැන් දැන් මේ පෙරහැර සත්‍වේ නෑ දැන් මේ සිදුවීම් වල පරක් නෑ පර අඩු වෙලා හොඳට කල්පනා කරලා බලන්න ඔය ඕනෑම අතීත සිද්ධියක් අකුසලයක වස්තුදායක ආදරයෙන් පිරුණු හරි වෛරයෙන් පිරුණු හරි ඒ ඕනෑම අතීත සිද්ධියක් මතක් කරලා බලන්න ඒවා දැන් සීන බව වෙනා අපදු සීන බව ඒ විලාවේ ඉන්න පුදුම උෂ්ණත්වයක් තිබුණා හැබැයි දැන් නිවිලා තිබුණා දැන් හරියට අර සීතකරණයකට දාපු දෙයක් වගේ නිවිලා නිවිලා නිවිලා නිවිලා දැන්පත් වෙලා මේක සාහලයද කාරණයක් මේ භාවනාවට ජීවිතේ ජීවත් කරනකොට මේ සීල දිහා සීල දව කරගන්න පුළුවන් අපිට මේ ජීවිතේ ජීවත් කරන ස්වප්නයක් අතීතය කියන්නේ අපදුරුත්වක්ය. ඒක බලපෑම දැන් කියන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් ඒ සිදුවීම් කියන්නේ අපදුරුත්වයක්. ඒ විතරක් නෙමෙයි. දැන් ඒ ඒ තරකය කොහෙන්ද ආවේ? කවුද ඒ තරකය වරගෙන ඇවිල්ලා තිබ්බේ අපි උදීනේ බය කරන්නේ? ගැස්සිලා අපේ හෘද ස්පන්දනය වැඩි වෙලා නාඩි හයියෙන් ගෑනිට පටන් ගන්න රුධිර පීඩනය වැඩි වෙලා ආස්වාද ප්‍රස්වාදයේ වේගවත් වෙලා ධාර්ය දාලා මේ ඔක්කොම වෙන්නේ වැඩිවිදියෙන් කෑ ගැස්සෙන්නේ අරමට අපිව බය කරන්න පුළුවන් මේ තරපේ කවුදට එන්නේ නෑ කවුදගෙන කාටද පුළුවන් ඔබේ තීනයක් තුළට තරපේ පාලනය ඔබේ තීනයක් තුළට යකෙක් අවතාරයක් වර්ධනය වෙන්න පුළුවන් කාටද? කාටද පුළුවන් ඔබේ සිංහයක් තුළ ආයුධයක් අතින් කරාගෙන ඉන්න මිනිස්සෙක් වර්ධනය වෙන්න පොරෙක් වරන් ඉන්න පුළුවන් කාටද? සිහියක් අරගෙන ඔබේ පසුපසින් පන්නගෙන ඉන්න කෙනෙක්ද? ජනල්ලා දීනයක් තුළ කියන්න පුළුවන් කාටද? එහෙම සමතේ එහෙම නරකෙන්නේ කාටවත් නැහැ. එහෙනම් පුළුවන් ඉතින් අපිටත් පුළුවන් ඉන්න පැය තව කෙනෙක් ඉන්නේ. නිදාගෙන ඉන්නකොට එයා හිණයක් තුළට ගිහිල්ලා අපිට ඕන දේ කරන්නේ. අපිට ඕන දේ මේ හිණයක් තුළ යාට පෙන්නන්න එහෙම බෑනේ අපි කාටවත්. දැන් මේක ඊළඟ වැදගත් කාරණිය මේ අර්ථයෝ මේ නයි අපේම සිහිනේ කොටස. ඒක සිහිනේ විසින් නිර්මාණය කළ දෙයක්. ඒ හරද ඒ පිහිය, ඒ පිහිය අතින් අල්ලගෙන ඉතිය මනුස්සයා, ඒ හොරා, ඒ අක්කු, ඒ අවතාරය වගේ තිබිනේ නිර්මාණය. වෙන කාර්යවල නිර්මාණ නෙමෙයි. සමහරට අපි කවුරු හරි එක තරහෙන් ඉන්න පුළුවන්. බයෙන් ඉන්න පුළුවන් කාට හරි. කෙනෙක් එක්ක දිගින් දිගටම අපි ආරවුල් ඇති කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ උපරියට එයාට මේ ඔබේ සීලයක් තුළට ඇවිල්ලා ඔබ බය කරන්නේ. අවදාම එයාට පුළුවන් අද පොලිසියට අරගෙන යන්න, උසාවියට අරගෙන යන්න. ඒක පුළුවන් නමුත් එයාට මේ ඒ කිසිම කිසිම සතුරෙකුට නෑ. අපේ සිහිනයක් තුළ පිළිසිලා සිහිනයක ජීවමාන චරිතයක් බව පත් වෙලා අපව බය කරන්නේ අපව අසරණ කරන්නේ. එහෙනම් ඔබමයි ඔබමයි සංඥාම වස්තුව. මමමයි මේ යථාව හදාගත්තේ කියන්නේ. ඒකයි හේන ඇත්තේ කියන්නේ. මමම හදාගන්න යක්ෂයාට මමම බය වෙනවා. මමම හදාගන්න අර්ථයාට මම බය වෙනවා මමම දුවනවා. ඒකයි මෙතන තියෙන විහිළුව, ඉතාම සංවේග ජනක විහිළුව. ඒකයි මේක සිහිනයක් කියලා කියන්නේ, මහා රැවටිල්ලක් කියලා කියන්නේ. මමමයි මේ කතාව හදාගන්නේ මමමයි මේ සතාට කියන්නේ මාව මන්දේ පන්නන්න කියලා. එලා මමම මේ සතාට බය වෙනවා මමම දුවන බය. ඒ විතරක් නෙමෙයි දැන් මේක මනෝවිද්‍යාවේ කියන ওই තීනවල ඉන්න ඔය අපිව බය කරන අපිව හරහා උස්සන හැම චරිතයක් අපේම යටි සිට විසින් හදපු චරිතකයි. ඒ විතරක් නෙමෙයි දැන් මනෝවිද්‍යාව නොකියන දෙයක් තියෙනවා. භාවනාව ඔබට කියලා දෙන ධර්මය අපට කියලා දෙන කුමක්ද ඒ? ඔය ජීවිතයේ ඉන්න යතු, හතුරු, බලු, නයි, අදුරුවක්තු ඒව ඔක්කොම අපේ යටි විනාරි උඩු විනාරි මේ හිත හදපු දේවල් බව ඇතුළු. හැබැයි මනෝවිද්‍යාව කියන්නේ දීන දකින්න කෙනා එයත් දීනේම කොටසක් වෙනවා. අන්න භාවනාව කියනවා අපිට දීන දකින්න ඕබත් දීනේම කොටසක්. දීන දකින්න මම අමුතු කෙනෙක් ඉන්නේ ඇත්තකින් කෙනෙක් නෙවෙයි. මේ පැත්තකින්ද වෙන අර අහර අහක තියෙන රූපවාහිනිය දිහා බලන් ඉන්නවා වගේ එහෙම දෙයක් නෙමෙයි කියන එක වෙන්නේ. මමත් දීනේන කොට. ඒ සිහිනේ සහ සිහින දකින්න කියලා මේ දෙන්නම සිහිනීම කොටස් දෙකක්. මේ දෙන්නම හීන දෙකක්. මේ දෙන්නම එකම හීනයක්. දකින්න කියලා හීනයක්, දකින්න දෙේ හීනයක්. ඔය ඔය අපි දැක්කයි කියන හැම හීනෙකම ඇත්ත ඒකයි. ඒ මම හීන දකින්නවා කියලා සිතුවට මම තව තව එක් සරුදයක් විතරයි හීනේ. අර දයාව වගේ, අර තරහකාරය වගේ, අර අවතාරය වගේ තව එක සරුදයක් විතරයි මම. මම නෙමෙයි මූලිකය. මම නෙමෙයි අතුරු. ඒක උත්තර පුරුෂ හීනයක් නෙමෙයි. මම මට එක චරිතයක් ලැබිලා තියෙනවා ඒ දීමේ මොන චරිතයේද ගොදුරම් බවට පත් වෙන චරිතය කාලකම්පිත චරිතේ රඟපාන්න වෙන්නේ මටයි දීන්නේ ඒකයි මේකේ තියෙන අවාසනාව අර අනිත් චරිත වලට ප්‍රශ්නයක් නැහැ දීන්නේ ඒ කාටවත් කිසි ප්‍රශ්නයක් ඒ ණයට ණයට ගැහුවා කියන්නේ ඒ ණයට කිසි ප්‍රශ්නයක් නැහැ ඒ ඕකපත් එක්ක විකටම වෛරයෙන් ඉන්න කෙනෙකුට හොඳට වැන්න ගැහුවා කියන්නේ ඒ අයට කිසි ප්‍රශ්නයක් නැහැ. වැන්න ගැහුවා, බැනුම් ඇහුවා කුඩි නෑවත් හස්නේ නියෝගයයි, හස්නේ මටයි. මම මේ හීනයේ එක චරිතයක් වුණාට මම තමයි මේ හීනයේ ගොදුරක් බවට පත් වූ චරිතය. ඔය අතීත හැම සිද්ධියකම බොදුගත් බවපත් වුණේ මමයි. අතීතයේ යනු අපදුදු සිහිනයක් නම් අපදුදු සිහිනයක් වගේ දෙයක් නම් අතීතය කියන්නේ දැන් මේ අතීතය මතක් කරනකොට ඒ මතක් වෙන අතීත සිදුවීම් වල බොදුරක් බවට පත් වෙන්නේ මමයි. අපි හිතන ආවල් කෙනා හිටියා මෙහෙම කිව්වා එහෙම කිව්වා කියලා අපිට හිතන්න පුළුවන්. අරයා මෙහෙම කරා මම මෙච්චර යාට උදව් කරලා තියෙනවා එහෙම උදව් කරලා තියෙද්දි මට මෙහෙම කිව්වා එනිසා තියෙන මෙතන කොහොමද මට දුක හිතෙනවා මට තරහ එනවා මට මම ගැන මනුස්සකතාවක් ඇති වෙනවා ඉතින් අර කෙනාට එයාට කිසි ප්‍රශ්නයක් නැහැ මටයි හිතෙන්නේ මේ අතීතය මතක් කරනකොට මටයි දුක හිතෙන්නේ මේ අතීතය මතක් කරනකොට මටයි තරහ එන්නේ මේ විදිහට අතීතය දිහා බලනකොට අන්න බලන්න අර දීනේක ලක්ෂණයේ විදිහටම මේ අතීතයේ තියෙනවා. මේ අතීතයේ මතක් කරනකොට ඒ මතක් කරන අතීතයේ ගොදුරක් බවට පත් වෙන්නේ මතක් කරන කෙනා. ඒ අතීතයට පණ දෙන කෙනාමයි ඒ තමන් විසින්ම පණ දුන්නු අතීතයේ ගොදුරක් බවට පත් වෙන්නේ. මටයි තරහ එන්නේ. මටයි බය හිතෙන්නේ. කාටද මේ මතක් කර කර ඉන්න කෙනාට මත ඒ අතීතේ ඉවර වෙච්ච සිද්ධි ආපහු මතක් කරමින් මතක් කරමින් ඉන්න කෙනාට තමයි තරහය ඒ දෙයට මේ වෙලාවේ තරහින්ද මොනවද කියනවද බලන්න කවුරුවත් ඇවිල්ලා බනින්නේ නැහැ දැන් හැබැයි බැනපු දෙයක් අවුරුදු 10කට 15කට එහා කවුරු හරි බැනපු සිද්ධියක් දැන් මතක් කරලා අපිට තරහ ගන්න පුළුවන් ඇත්තටම බනිනකොට කොච්චර තරහ එනවද ඒ ගානටම දැන් තරහ ගන්න පුළුවන් මතක් කරගන්න. එතකොට කවුද දැන්නේ දැන්? හැබැයි කවුරුත් දැන්නේ නැති කාණ්ඩ අපි දැන්නේ නැතුව. මා බැනුම් ඇහුවා, ඔබ බැනුම් ඇහුවා. කවුද ඔබට බැන්නේ? අනි අපි කියන්නේ අහවල් කෙනා මේ බැලලා තියෙන්නේ. නෑ එහෙම කවුරුවත් මෙතෙන් ඔබේ මතකයේ තුලට කාටවත් ඇවිල්ලා ඔබට බලින්නට බෑ ඔබේ මතකයේ තුලට කිසි කෙනෙකුට ප්‍රවේශ වෙලා ඔබ පියකතර කරන්නට බෑ එහෙම කරන්න බෑ අර දීනයක් ඇතුළට කාටවත් යන්න බෑ වගේ එතකොට බැන්නේ අපි මායි බැන්නේ නැදුවේ අපි මායි බනින කෙනා සහ බැනුම් අතර කෙනා යන මේ දෙදෙනාම එක්කෙනෙක් මේ මතක් කරනකොට ඒකයි වෙන්නේ. බය කරන කෙනයි බය වෙන කෙනයි දෙන්නම එක්කෙනේ. ආදරයෙන් හැලකෙනයි ආදරයෙන් ලැබූ කෙනයි දෙන්නම එක්කෙනේ. මතකයේ ඒකයි කියන ස්වභාවය හරියට හීනයක්. ඒකයි හීන එකයි මේ මතකයේ යටිතේ වෙනසක් නැති බලන කෙනා ඇදෙනකොට දැනුනාන කියලා හිතන හැදෙනවා. බය කරන කෙනෙක් හදනකොට බය වෙන කෙනෙකුත් හැදෙනවා. ඒ මතක් වීම තුළ අයෝනිසෝ මනසිකාරය තුළ ඒකට කියනවා සිහිය නැතුව කල්පනා කිරීම කියලා. ඒ සිහිය නැතුව කල්පනා කරනකොට මේ හැම මතකයක්ම සැබෑ චරිත බවට පත් වෙනවා. සැබෑ චරිත බවට පත් වෙලා ආයෙත් ආයෙත් ආයෙත් අපිට බලන්න ඕනේ. එකපාරයි අර දැනත්ත බැන්නේ ඊට අවුරුදු 5කට කලින්. එකම එක වතාවක් වරින්දියා කියන. හැබැයි අපි මතක් කරන කරන වාර ගානේ මේ පාරක් නම් මේ බැන්න ඇවිල්ලා ආපුවා ආපුවා. කවුද වැඩියෙන් මට බැලලා තියෙන්නේ? අනුන්ද සමන්ද. කවුද වැඩියෙන් මට වෛර කරලා තියෙන්නේ? අනුන්ද සමන්ද. කවුද වැඩියෙන් මාව බය කරලා තියෙන්නේ? මමනේ. මේ මේ මොනතරම් විහිළුවක්ද? සිනහත් දෙන්නට බැරි විහිළුවක්. සිනහත් කියන හැකි ආශේ කොටසක් බලතේ සාස්කාරික සත්‍යයන් වල වර්තමාන අපිට තේරෙන්නේ තේරෙනවා පවස්සම් දෙන්නේ මොන දෙයකට මම ඉස්සර කලබල වෙන්නේ ඊළඟට මේක දෙවෙනි කාරණය පළවෙනි කාරණය මේ මේවා කියන කියන එක අතීතයේ කියනයක් අතීතයේ කියන්නේ අපේ ඉතිහාසයක් බවට පත්වෙච්ච දෙයක් දෙවෙනි කාරණය මේ සිහිනේ මම කොටපත් කරලා මේක ලොකු අර්ථයක් මේ මේ නිෂ්පාදකය එන නැත්තම් ඒක අධ්‍යයනයේ ඉගෙන නිමාන්තයේ කියන සත්‍යය බුද්ධ ගන්න සත්‍යය ප්‍රඥාමය සත්‍යය මම අර මතක් කරගන්න ඒ දෙයමයි වෙන්නේ මම තමයි මතක් කරන්න පටන් ගන්නේ හැබැයි අන්තිමට වැළඳලාන්නේ මම බය වෙන්නේ මම අනුකම්පාවට පාත්‍රයේ මම හැබැයි ඒකට පැහැදිලි හේතුවක් නැහැ. ඒ වෙලාවේ කවුරුත් දැනෙන්නේ නැහැ, බය කරෙන්නේ නැහැ. නමුත් අපි මතක් කරමින් අතීතයේ යටගිය වැරදි ඒ පස්සක්තු ඉවත් කරමින් අපි පරණ සිද්ධියක් මතක් කරගෙන පරයන. ඒ අතීත සිද්ධියකට බය වෙන කෙනෙකුයි සිහිනයකට බය වෙන කෙනෙකුයි අතර වෙනසක් නැහැ. දෙන්නම ඉන්නේ ඉතලම මානසිකවම. සිහිනේට බය වෙන කෙනා අතීතයට බය වෙනවා. අතීතයට බය වෙන කෙනා සිහිනේට බය වෙනවා. කාටවත් කියන්න බෑ මම හීනෙන් බය වෙන්නේ නැහැ කියලා අතීත සිද්ධියක් මතක් කරගන්න බය වෙනවා. බය එනවා නම් කියන්න බෑ. මම කියන්නේ සිහිනය. මේක තමයි දකින්න අමාරුම දේ. අතීතයේ සිහිනයක් නම් ගිය සතියේ දෙවිදගේ අලුත් අවුරුද්ද අපගොඩ සිහිනයක් නම් මේක කලින් අවුරුද්ද 2005 අලුත් අවුරුද්ද මතක් කරන්නේ ඒක ජීවිතයකටත් වැඩි ඈත දෙයක් වගේ. මතක් වෙන්නේම නැහැ 2005 අලුත් අවුරුද්ද. ඒ බලන්න කොච්චර දුරට ජීනය තුළ දිය වෙලා ගිහිලාද. 2004 අලුත් අවුරුද්ද. හිතාගන්නවත් බැහැ. හැබැයි 2004 අලුත් අවුරුද්ද ගත වුණු කාලේ ඒ වෙලාවේ නම් අපි හරියට සම්පෝතෙන් කලබලෙන් බොහෝ යෝගයෙන් හිටියා. වෙලාව සම්පරයක් පහු වෙද කියලා බැලුවා නැහැද? ඔක්කොම මොකම පුදුම විදිහට තියෙන්නේ කියලා හිතුවේ. හැබැයි දැන් මතක් කරනකොට ඒ කිසිම බැරෑම තත්ත්වයක් නැහැ. ඉන්නේ කොහොම අතීතයට යන්න යන්න යන්න දීන දීන දීන කියන එක හොඳට තේරෙනවා. අපේ ළමා කාලය කියන්නේ මොකද්ද? අපසුදු සිහිනයක්. දැන් බලනකොට දනගාමු සතරාමු කාලය කියන්නේ ඔබත් මාසී සිහිනයක්. අපෝ කියෝ කාලය අරගෙන බලන්නේ ව්‍යාපෘති පිටිනයක් ආතල් ගිය කාර්යය ගැන බලන්නේ ඒ කාලේ වෙලාවල නැගිටලා සුසුම අර්ථයක් කරලා කට පාඩම් කරලා කුටි කාලා ධන ගහගෙන ඉඳලා සුදු උදර ඇරගෙන ඉඳලා සුදුම අර්ථයක් කරා හැබැයි දැන් මතක් කරනකොට දෙරෙහි ඒ පාසල් කාලේ කියන්නේ ඔබ මාර්ගයේ ඉන්නේ ඉතින් එහා දෙයක් නැහැ. ඒක බලපෑම තියෙනවා. සීනවල බලපෑම තියෙනවනේ දැන්. බලපෑමක් තියෙන ඒකාග්‍රතාවය හැබැයි දැන් මතක් කරනකොට ඒ පාඩවිය කියන්නේ අපේ ජීවිතය. ඊට එහා ඉගෙන ගන්න තරම් ප්‍රතිහාපනය දැන් මතක් කරන්න ඒකත් දෙයක්. අරුණ කාලේ කියන්නේ වැඩිහිටි අපට සීනය. තවත් එහාට යනකොට හැම දෙයක්ම හැම දෙයක්ම කියනවා කියනවා එහෙමනම් එහෙමනම් මේ වර්තමානයේ කියන්නේ දැන් මේ වෙලාව මේ මොහොත අරගෙන බලන්න මේ මොහොතේ ඔබලා ඉන්නවා මාත් ඉන්නවා මම කතා කරනවා ඔබලා ඉන්නවා ඊට පස්සේ මේ සතිය විතර වැඩ ඊට කලින් සතිය මතක් කරලා දැන් අපිට මතක් වෙනවා වාඩි වෙලා ඉන්නේ කතා කරපු දේවල් අහුණු දේවල් සමහර විට මතක් වෙන්නේ මනසේ සීනයක් වගේ එක්තරා විදිහකට දැනුම් සීනයක් වගේ මේ මොහොතක් සීනයක් වගේ ඇහෙනවා තමයි, කතා කරනවා තමයි, වැටෙනවා තමයි. හැබැයි තව මොහොතක් ගත වුණාම, තව මොහොතක් ගත වුණාම වර්තමානය අතීතයේ සිදුනක් බවට මේ විදිහට අපි මොකද්ද මේ කරන්නේ? සිහින පුරවනවා. සිහින සිහින සිහින සිහින එකතු කරනවා. දැන් අපි ඔය අතීතය ගැන කතා කරනවා කියන්නේ අපරොත් සිහින ගැන කතා කරනවා. ඒ විස්තර කරපු දීපු දේවල් ගැන අපි කියනකොට ඒක අපි කතා කරන්නේ අපරොත් සිහින ගැන. මේ අපි කරන්නේ සංස්කාර කියලා සිහිනෙන් කරන්නේ. හොඳ සීල තියෙනවා නරක සීල තියෙනවා රසවත් සීල තියෙනවා කොහොමද ගන්න කියලා සීල තියෙනවා සුකුම් සීල තියෙනවා මොනවා වුණත් අන්තිමට බලන්නේ සිහින ගොඩක් එකතු කරගන්න අපේ මේ මතකයේ තුල අපිට අපිට ඉතුරු වෙන්නේ මතකයේ අන්තිමට ඉතුරු වෙන්නේ මතකයේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ මතකයේ මතකයේ කියන්නේ සිහින ගොඩක් දීන ගොඩාක් අපි එකතු කරගෙන එකතු කරගෙන යනවා සිහින ගොඩකට යනවා සංස්කාරයන් අන්තර ස්කන්ධය සංස්කාර ස්කන්ධ කියන්නේ ඒකයි තීන කොට ගහගෙන කොට ගහගෙන අඳු වගේ කොට ගහගෙන යනවා. මේ ඔක්කොම හීන කොටක්. අපි මේ කොට ගහගෙන කියන්නේ ඉන්නේ හීන. වෙන මොනවත් නෙමෙයි. ලක්ෂණ හීන කියන වල වල හීන කියන. සම්පීන අවසාන වශයෙන් මේ හැම එකක්ම හීනයක්. මේ මොහොතත් මේ මොහොතත් හීනයක්. අවසානයේ තත්පරයක් ගත වෙච්ච ගමන් මේ හීනයක් බලන්න. එකම එක තත්පරයයි එකම එක මොහොතයි දෙන්නේ සිහිනයක් බලන්න. ඒ මොහොත දෙවුම් තැනින් සිහිනයක් බලන්න. එතන තත්පරයක් පවතින නම් ජීවත් වෙන්න වර්තමාන මොහොතට අපේ මේ සීලගතිය. සීන දකින්නේ විතරක් නෙමෙයි සීලේ කරලා පාන. සංකපාන බව දැනෙනවා. එතන අපි දැක්ක දීනෙන් සිහිනයක් තුළ අපි ප්‍රාර්ථිය ගතිය සිහිනයක් තුළ අපිට කවුරු හරි තරහින් බලනවා නම් ඒ අපිට වෛර කරන ඒ පසුබලන් අපිම හදපු අය ඒ කවුරුවත් සීනකාවේ නැහැ අපේ හිතේ තියෙන තරහ විසින් ඒ අයව දීනෙට දීර්ණමානය කරා ඒ කියන්නේ අපේ හිතේ තියෙන බය විසින් සීනයක් තුළ යම්කෝ ණය පොළොවේ බලව හැදුවා. ණය පොළොවේ යතු කවුරුවත් මේකට ආවේ නැහැ. බල මෙතින් හැදුවා. අපේම විකේ කියන ආශාව විකේ ඇලීම විකේ ලක්ෂණ දේවල් කියන්නේ හදලා දෙනවා. ඒ කිසිම සොක්කරණයක් හැබැයි මේක දෙන්නේ නැහැ. අර හිතේ තියෙන ආශාව නිසා ඇලීම නිසා ආදරය නිසා ඒ අය පිළිතුරු නිර්මාණය වෙනවා. හිතේ තියෙන පාළුව තරස්සල්ලෙන්න අඳුරු දේවල් දීනයක් ඒ නිර්මාණය වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. දැන් අපි හැබෑ ලෝකෙට අර ඇලිට බලන්න. දැන් ওই තරහකාරයෝ කියන අය අපේ හිතේ තරහ කියලා ගන්න ජීවත් වෙන්නේ. හිතේ තරහ නැති වෙච්ච ගමන් තරහකාරයෝ කියලා නැති වෙලා යනවා. පය තියෙන කල යක්කෝ බලදී. පය තියෙන එක නැති වෙච්ච ගමන් යක්කුත් නෑ පොඩි. අපි ඔය පය කරන යක්කෝ අවදාන නෑ. අපි පය කරන භූතයෝ ආශාව කියන කල් අපි සතුට කරන දේවල් කියන්නේ. ආශාව නැති වුණොත් අතකැදෙන එක මොහොතකට හරියට ඒවා සාමාන්‍ය තත්ත්වයකට පත් වෙන විශේෂයක් ඇති වෙලා ඒ නිසායි ඒ නිසායි භාවනාවේදී ධර්මයේ මේ කාර්යය අවධානය කරන්නේ කෙලෙස් පියන කල් කෙලෙස් සහිතව හිතන කල් කෙලෙස් සහිතව ජීවත් වෙන තාක් කල් ඔබ මා දකින්නේ පිළිනය ඇහැරගෙන හිටියා නිදාගෙන කෙලෙස් වලින් සීල හදනවා. තරහ විසින් තරහකාරය නිර්මාණය කරනවා. බිය විසින් අවතාර නිර්මාණය කරනවා. ආශාව විසින් ලක්ෂණ රූප නිර්මාණය කරනවා. ඉතින් මේ ආශාව තරහ බය නැති උනොත් මොහොතට මේ මොහොතේ ඒ කවුරුවත් නැහැ. අර හිතේ තරහකාරය කොහෙන්ද? එයා කවුරුවත් නැහැ. අහ තියෙන සංස්කාරයේදී අරහ නැති වෙච්ච ගමන් සංස්කාරය වෙනවා. බය තියෙන කාලේ අවකාරය පොළඹා ඉදී අපිට බය කරමින් බිය නැති වෙච්ච ගමන් ඒලයි කවුරුවත් නැහැ. බියෙන් ඉන්න කෙනා බින්න ගන්න කෙනෙක්. හරයෙන් ඉන්න කෙනා බින්න ගන්න කෙනෙක්. ආශාවෙන් ඉන්න කෙනා බින්න ගන්න කෙනෙක්. විරුස්යාවෙන් ඉන්න කෙනා බින්න ගන්න කෙනෙක්. කෙලෙස් අන්තවල දෙදි නැත්නම් මොහොතකට අපි ජීවත් එතකොට මේ වර්තමාන මොහොතේ අප සිටින්නේ කිසියම් ප්‍රේෂයක් එක්ක නම් කිසියම් හෝ ප්‍රේෂයක් එක්ක නම් මේ වර්තමාන මොහොතේ අපි ජීවිතයක් පිළිබඳව තරහින් නම් ඉන්නේ මේ මොහොතේ එතන ඉන්නවා කර්මකාරී. බලන කෙනෙක් ඉන්නවා දැනුම අහන කෙනෙක් ඉන්නවා. අරගෙනගන්නේ ඔබ පරතිනවා බැලන අහන කෙනා නැත්නම් ඔබ පරතිනවා බලන කෙනා ඔබ බලන කෙනා වඩපත් දුනොත් අර බැලන අහන කෙනෙක් එතන නිර්දී ඒ තරහ නිසා නැවෙනවා. මේක තමයි ඇත්ත. ඒ නිසායි මේ කාර්යය ගාක් අවධාරණය කරලා තියෙන්නේ අප සිටින්නේ නිසක කෙලෙස් නිසක ඒ කෙලෙස් නිස ඇතුලේ ඔක්කොම අය දේවල් ඇත්ත ආදරයක් ඇත්ත වෛරයක් ඇත්ත ආදරය කරන අයත් ඇත්ත වෛර කරන අයත් ආදරය ලබන කෙනාට ඇත්ත බැනුම් අහන කෙනාට ඇත්ත දීන කෙනාට මේ ඔක්කොම ඇත්ත මුළු සංසාරේ නැත්තා. හැබැයි අවදි වුණොත් මේ කෙලෙස් වලින් දුරස් වෙලා බැලුවොත් එතන ඔය එකක්වත් නැහැ. අවදි වුණොත් එතන නෑ ණය යටි කවුරුවත් නෑ. ණය විතරක් නෙමෙයි ණයා කණ්ඩායම් කෙනෙක් නෑ. ඔබ තවදුරටත් මේ ණයාගේ බදුලක් නෙමෙයි අවදි වුණොත් හරියට ඔබ තවදුරටත් මේ කාගේවත් ප්‍රතිකාර කෙරෙන්නේ නෙමෙයි අවදි ඒ අවදි වෙනකල් තමයි අපි බැලුම් ගහන්නේ ජීවිතය ඇතුලේ. අපි බලන්නේ ජීවිතය ඇතුලේ. මේ අතීතයේ ජීවිතයේ තේරුම් ගන්න පහසුයි. එකක් දෙවි නෑ. නමුත් තේරුම් ගන්න එක වටිනවා. තේරුම් ගත යුතු වෙනවා. හීන දකිනකොට මේ හීන ඇතුළු ඉන්න හැම කෙනෙක්ම හීනයක් මාත් ඇතුළු දකින කෙනත් ඇතුළු ඊටත් වඩා භවනාවේදී අපායුයි වර්තමානයේ මේ වර්තමානයත් හීනයක් අපි ඇලිලාන්නේ ඇලිලාන්නේ වර්තමානයක් හීනයක් ඇලුණු කෙනා හීනයක් ඇලුණු දෙයක් හීනයක් ගැටලු කෙනක් තිබිනයක් ගැටලු දෙයක් තිබිනයක් මම කියන්නේ තිබිනයක් මේක තමයි හේතුන් ගන්නේ මම කියන්නේ හැබෑවක් නෙමෙයි හැබැයි තිබිනයක් තියෙනවා දීන කියන දේවල් නැත්තේ නෑ දැන් මම කියලා කෙනෙක් නැහැ කියලා කතා කරන්නේ කියොත් හදලා වෙනවා මුලා වෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා සිහිනයක් තුළ සිහිනයක් තුළ දකින කෙනෙක් ඉන්නවා. සිහිනයක් තුළ විඳින කෙනෙක් ඉන්නවා. ඉතින් අවදි වුණාට පස්සේ මොකද වෙන්නේ? මුණ දැක්කගෙනාට මොකද වෙන්නේ? එයා නෑ කවුරුටවත් දෙන්න. හොඳට හැරුණොත්, හොඳට පිළිදුනොත් කවුරුටවත් අර සිහිනේ දුරු කෙනා නෑ. කවුරුටවත් අර යකෙකුට බයේ දුරු කෙනා නෑ. එයා නෑ එයා අතුරටම ගිහලා නැති වෙලා ගිහලා එයා සිහිනයත් එක්කම වාස්ප වෙලා ගිහිල්ලා ඒ නිසායි කවුද මේ අවබෝධය ලබන්නේ කවුද නිවන් දකින්නේ කවුද රහත් වෙන්නේ කවුද පිරිනිවන් පාන්නේ පිරිනිවන් පෑවට පස්සේ මොකද වෙන්නේ මේ වගේ කරක් ඉදිරියේ හිත් කරක් තියෙනවා ඒකට උත්තර දෙන්න කියන එක තමයි මේ ඔය මේවට උත්තර අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති බව අපිට තේරෙනවා. අවදිනාට පස්සේ කවුද ඉන්නේ? අර සීනේ ඇතුලේ ඉන්නේ එක්කෙනෙක් වල විතරනේ. මොකක්ද එලා ඉතිරි වෙන්නේ? අවදිමත් භාවයේ ඉතිරි වෙනවා. ප්‍රබෝධකත්වයේ ඉතිරි වෙනවා. ඒ නිසා මේ සංසාරයේ කෙලෙස් නිස්සාරයෙන් කෙලෙස් නිසා නිර්මාණය වෙන්නේ සීල විදිමින් සිත ඒ අවදි වූ අයට පාවිච්චි කරන වචනේ තමයි බුද්ධක. ඒ බුද්ධ කියනවා රහතන් වහන්සේලා. අපේ බුදුරජාණන් වහන්සේලාට අම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මොකක්ද බුද්ධ කියන්නේ අවදි වූ අවදිමත් භාවය. ඒකයි කියන්නේ ඉතිරි වෙන්නේ මොකද්ද අවදිමත් භාවයේ ඉතිරි තරහා පිටේ තියාගෙන ඉඳලා තරහා කාර්යව හදාගෙන ඉඳලා තවසක ඒ තරහා අධ්‍යයනකොත් අර තමයි හිතිය ටිකක් කවුරුකටත් දෙතර නැහැ දැන් මොකද කියන්නේ මෛත්‍රිය කියන්නේ දැන් අවදිමත් භාවයතර තියෙනවා වැදගත් වෙන්නේ අවදිමත් සමාවයේ කියලාද නැවත කියන කාරණේයි අපි සැලකිලිමත් වේ යුත්තේ ඒ කාරණේයි අවදිමත් භාවයේද තියෙන්නේ නැත්නම් නිෂ්ක්‍රමණීය අවදිමත් තුලත් තේරේ අර සීල නුසුකනා සිදිනයක් බව මොහය ඒකයි මොහය කියලා කියන්නේ 아무තු මතරකින් නෙවෙයි එය මොහේ නැත්තේ නෑ මොහේ කියලා දෙයක් තියෙනවා හැබැයි ඒ මොහය ඒ මුලාවක් ඒ උන්මාදයක් සිහිනයක් කියන්නේ උන්මාදයක්. ඇත්තක් නෙමෙයි. අද උන්මාදයක් කියන්න පුළුවන් උන්මාදයෙන් ඉන්න කෙනාට ඉතින් ගොඩාක් දේවල් ඇත්ත. අපිට මේ ඇත්ත වෙන හැම දෙයක්ම ඉදිරියේ සිහියෙන් බලන්න මේවා අපේම උන්මාදයේ නිර්මාණය වෙයිද අපේම උන්මාදයේ පරිශ්‍රේකර නෙමෙයිද ඔය හැම දෙයක්ම හැම කලබලයක් හැම ආරදලයක් අපි ජීව මානසික පවතින මාගේ පක්ෂයද ඒවා අපේම මනසේ පක්ෂය කර කර නොදැන අපි අපේම පක්ෂය කර පසු පසු දුර යනවා ඒවා කපා යනවා ඒවා අල්ලගන්න අනිත් පැත්තෙන් මේ පක්ෂය කරන වලින් බේරෙන්න අපි දුර පක්ෂයකන අල්ලගන්නට ඒවපත් දිවුවා කියලා අපිට එකක්වත් අල්ලගන්න ලැබෙන්නේ නැහැ මත් විසාරක පක්ෂයකන යන දෙකයි අපි කියන්නේ අනිත් පැත්තෙන් තාක්ෂණයේ බේරෙන්න තිබුණා කියලා අපිට කවදාවත් බේරෙන්න වෙන්නේ නැහැ. තාක්ෂණය කරන මානසිකත්වයෙන් හැරෙන්නේ. තා වැදගත් වෙන්නේ අවදි වෙන්නේ. සිටියේ ඉන්නේ කායයි. එයාගේ භාවනාව කියන්නේ. එයාගේ බුදුදහම කියන්නේ. කෙටියෙන් අරුව බුදුදහමෙන් මොකක්ද කරන්නේ කියන්නේ අවදි වෙන්නේ. අවදෙන්න සිටින්න විකසිත වෙන්න ප්‍රබෝධ වෙන්න සීල දර්ශනා වෙනුවට ජීවිතයේ අපර කල්වල කියලා සිතිවිලා වෙනවා සාතින්ද සිටින සිටිනක් වේ සිටිනේ තුළ සිටින හැම දෙනාම සිටිනක් වේ සිටින බැගින මහා සිටිනක් වේ සිටිනේ සිටිනක් වේ අපි සිටියේ

කතා කරන කෙනා නෑ ඒ සංග්‍රහය. සංකාරයේ සිටින කොහොමද අවබෝධයක් නොවන්නේ වඩ වඩා සිටින අවධානයේ අවදිමත් සිටීමේ අවශ්‍යතාවය දැරිසේ ඇති කරගන්නේ මේ පිළිවෙල අපි විවාහ කරන දෙලාගෙන දෙවියන්